අමතර කියන වචනේ පාවිච්චි කරනවා රුචියෙන් නෙමෙයි කරන්නේ. අමතර කෙරුවොත් නම් ගන්න එපා. කමෙන්ට හිතනවනේ මේක අමතරයි කියලා ඒ රුචියෙන් නෙමෙයි කරන්නේ. මම කියන භාවනා කරන එකනාගේ රුචිකත්වය රුචිකත්වය කියලා කියන්නේ වැඩ වැඩි කිරීම නෙවෙයි. පරීක්ෂා කරලා බලන්න ඕනේ. මට මෙච්චරද කරන්න පුළුවන්. මට කවුරු හරි බයිනකොට මට මෙච්චර දිවසන්න පුළුවන්. එහෙම නැත්නම් මහලකට ප්‍රශ්නයක් එනකොට කොතෙන්ද යනකන්ද මන්ට මේක ඉවසන්න මට මේක දාගන්න පුළුවන් තව ගන්න බැරිද කියලා අසීමිත මට පේන උර හිතක බලල් වෙනවා කෙලවරක් නැතුව ඕනේ බරකට කර ගන්න පුළුවන් හැබැයි අර පරණ බුබ්බඩකම එනවා ඔය ඇති කියලා හිතන නෑ නෑ නෑ ඇති නෑ කරපන් නෑ නෑ මේක ඔයගොල්ලෝ ආගමක් දැම්මට මේකට ආගමක් නෑ ඒ දේවදත්ත වගේ අඟුලිමාල ඉස්සරහට යන්න බුදුහාමුදුරනේ මොකද්ද තිබුණ ගායේ තව පොඩ්ඩක වම්ම මරනවා. සජ්ජුරු දැනගත්තම යන්න දෙනවද? දැන් මට මෙහෙ එනකොටත් මට බයිනවා හේ සිකියුරිටි ප්‍රශ්න තියෙනවා. එයාපෝට් වලින් ඉන්නට ප්‍රශ්න. බුදුහාමුදුරු අඟුලිමාල ගාවට යනකොට අනම්මන මොකද මේ එනවා පිටිපස්සේ ගොයියා කඩුවක් අරගෙන. කිසිම දැන් අර පටාචාරා වගේ හෙළුවෙලි ගෑනකනේ මේකට ආවනම් පියා මොනව කරයිද දැන් ආරකේ දොරවල් දාලා ලොක් කරලා පියාට වෙන නිකම උණ ගන්නවා මොනවද මේක සම්පූර්ණ පද්ධතිය හරියට පස්සේ මොනම ටෙන්ෂන් එකක් නැහැ අපි මේක හිර කරගෙන අපේ සීමාවලට හිර කරගෙන අපිම හදාගත්ත හිරගේ අපි කෝඩ් වෙලා ඉන්න තාක්කල් අපිට වැටකටළු සීමාවල් මරියා දාවල් තියෙනවා ඒක විවෘත කරන්නේ යුද්ධ කෙරුවට පස්සේ අතර මොනම දෙයක්වත් නැහැ පද්ධතිය පුදුම බැලන්ස් එක දුවන්නේ. කවම කවදාකවත් අනවශ්‍ය දෙයක් Taman කරා එන්නේ නැහැ. එන්නේ එන්ඩෝනි එක. ඒකත් එක කරුවට පස්සේ ඉවරයි. අපි ලා තියෙන එන්න තියෙන ඒවට නේ පෙට්‍රල් කොච්චරනේ. මේක ඇවිල්ලා මෙහෙම වුණොත් කොහොමද? අරේ වුණොත් කොහොමද? ඉතින් කරන එකත් කරන්නේ දෙකර දෙතවර. ඒකට වචනේ පාවිච්චි නාමතර අමතරක් නැහැ සංසාරේ කිසිම අමතරක් නැහැ ඔක්කොම හේතුඵල ධර්මයකට යනවා. එන්නේ පණවිඩකාරයෙකු. අපිට එන පණිවිඩයක් අපි ඒකට මුහුණ නරක කරන කතා කරුවොත් සංසාරයක් ඉන්දුණෝ පණිවිඩකාරය ආයෙනකන් ඉඳලා ඔක විසඳන්නේ. ආපු වෙලාවම හැලිවලම ටිකක් වෙහෙසයි. කමන්නේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා අහන්න බලන්න. ඒ පණිවිඩකාරය සහාය ගන්න කරන්න බලන්න. මහන්සියන්නේ නැහැ. ඒ නැත්තම් මන්ද අපේ අම්මා වගේ දරුවෝ 11ක් 12ක් හදන අම්මා කෙනෙක් කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ? කරදරයකටම ගත්තනම් කිසිම කර්ණයක සෙල්ලක් සෙල්ලම් ජීවිතයක්. ඒ සෙල්ලමට යනවා කරන දේ කරගෙන කරගෙන යනකොට මනසක ධ්‍යාන අපකරායන හැම එකකට මිෂන් එකට එන්නේ. ඒක වලක් ඇව්වොත් ආයේ සංසාරයක් ඉන්නම ওই මිෂන් එක ආයෙත් ඇවිල්ලා උත්තර දෙනකම්. ආ පිළාම කියන ටිකක් කරදරයි නැත්නම් මට ප්‍රශ්නයක් නෑ කියන්නේ කියලා කිසිම දෙයක් දරා ගන්න බෑ නෑ. ඒක නිකන් සංසාරේ නිකන් කල්ලිසක් තල්ල නැති මල්ලක් වගේ. කොච්චර දැම්මත් මොකුත් හිටින්නේ නෑ. ඒකට හරි ෆ්‍රෙෂ් එහෙන් එනවා මෙහෙන් යනවා. අපිට බයක් තියෙනවා මේක වැඩි වෙලා මේක මාව කවුරු හරි මාව අමතරට පාවිච්චි කරාවිද ඒ සියලුම කෙලස් කියනවා ඒව නිකන් ආපු නැති දේවල් හිතලා තද ටෙන්ෂන් එක ගත කරනවා ඒ නිසා ඒක මම දන්නේ නැහැ ජම්මෙන් එන එකක්ද භාවනාවෙන් එන එකක්ද භාවනාව කොයි මට්ටමේ එන එකක්ද කියලා ජීවිතේට මුණ දෙනවා නම් ඒ ඉච්ඡර පැටවපු චක දෙයක් නැහැ බයමිනිය දහස්වර මැරෙනවා. වීරය එක සැරේ මැරෙන්නේ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඔය එන ඕන දෙයකට එන්න දෙන්න. ඒතර ප්‍රශ්නේ ඉන්නේ අපි ජීව අපි හරි අනාගත ත්‍රිගැස්මක ජීවත් වෙන්නේ. පිච්ච වැරදි වලින් අත පුච්චගෙන කනමැදිරියාපත් බයි ගත කරන්නේ. නැත්නම් බුද්ධ පුත්‍රයෝ අර බුද්ධ දුවිතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අරහත් කියන ගුණය තිබුණේ සුදුසා ඕන දෙයකට සුදුසා පුරිම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා සමහරව සංඝයාදියා බලලා කියනවලු මේකේ හාමුදුරු කරන එක හරිය නෑ හාමුදුරන ගැලපෙන්නේ නෑ කිය. ඒ බුදුහාමුදුරු දන්නේ නැති දායකයෝ. බුද්ධ පුත්‍ර වෙන අපි තමයි ඕනම දෙයකට සුදුසු. මොකද අපි උත්සාහ කරන්නේ රහත් වෙන්න. රහත් වෙන කියන්නේ සුදුස්සෙක් වෙන්න උත්සාහ කරනවා. එන්න එන්න මේ භාවනා කරන්න කරන්න එකම කාලගුණයකට එකම තැන කොටු වෙනවා නම් ඒක භාවනාවක් සුදුසු වීමක් නෙමෙයි. ඒක නිකන් අපි කියලා ඉහිර වෙනවා කුණ්‍ය වගේ. අපි මූලිකව ඇත්තට පටන් ගන්නකොට සීමාකාරී සාධක තියාගෙන යම් යම් සාධක ඉහිර කරන අපි ඉගෙන ගන්නවා. සත්‍ය ඉගෙන ගන්න ඉගෙන ගත්තට පස්සේ ඕපන් ට්‍රම්ප් ගේම් එකක් යනවා. ඊට පස්සේ ඒ පුරුදු චෙක් කරනකොට ඕනම කෙනෙක් හම්බ වෙන්න පුළුවන් එයාටත් ඕනම තැනකට යන්න පුළුවන් ඒ විවෘතකම තමයි අර්ථය කියලා කියන්නේ සුදුසා අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දෛත්‍රවරු බලන්න ඕන අපි ඊට වැඩිය අද බණුන් අහන සුදුසුකම වරද්දින්ට දොස් දොස් කාන් සුදුසුකම සමාව දෙන්න සුදුසුකම කිසිම අදාළ නැති දෙයක් බදාගෙන කරනවා. අපිට කිසිම අදාළතාවයක් නැහැ. පුදුම සන්තෝෂයක් තියෙනවා. දැන් මගේම දරුවට මගේ තනින් කිරි දෙනවා කියන එක ඔක ලොකු දෙයක් නෙවෙයි නේද? දන්නේම නැති දරුවෙක් අල්ලගෙන තනයක් නැතුණක් කවන්නෑ කිරි දෙනවනේ. ඒක නිකන් පව් කොන්ත්‍රාත් දෙයක් තියාගෙන ඉන්නවා නිකන් ඉන්නකම. ඒත් ඔක්කොම නැතකලේ පව් කොන්ත්‍රාත් දෙක දෙවිතු කරලා බලනකොට මට කිසිම අදාළ කාර්යයක් නැහැ. නමුත් දේව කාර්යයක් වගේ කරනවා. රාජ කාර්යයක් වගේ කරනවා. කරලා බැලුවට පස්සේ වෙනවා ඒතර පුදුම රිලීෆ් එකක් තියෙනවා. අපි අර අපේ ගේකට කොච්චර කරුවත් ඉවරන්නේ නැහනේ. ඒක දන්නවද ඒ කතාව? නෑදෑයෝ කියන જાති ඉන්නේ. මොන જાති කරුවත් ඉවරන්නේ නැහැ. අනේ අර පාරේ නිගන්නකොට දීපුවාම ඌ යන්න ගන්න කම්පින් දීලා යනවා. ඒ නිසා භාවනා කරන කෙනාට තියෙන ඕනේ වගේ ඒ කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. පව් කොන්තරත් කියලා මං කියන්නේ වල. පව් කොන්තරත් ගන්න. ඒක කරනවා. කවුරු හරි කියන්නේ මට තියෙන දාංශයක් තියෙනවා මම මේ පව් කොන්තරත් කරනවා. මම කිසිම අදාළතාවයක් නැවට හරියට එකයි වැරදුනත් එකයි මම මේ දෙක කරනවා කිව්වම මේක මුලින්දලා අග දක්වා මේක ටෙන්ෂන් එකට ඉඳ නැහැ. වග වෙලා නැහැ. අනේ අපිලා අපිට එනවා ඒ වගේ ඕන තරම් එනවා. ආවට පස්සේ කාගවත් නීතිය නෙවෙයි තමන්ගම අපිට කරගෙන යන එකක් තියෙනවා.